චූල සච්ඡත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහාවනේ කෝඨාගහර ශාලායන් තේන කෝපන සමයේන සච්චකෝ නිගණ්ඨ පුත්තෝ වේසාලියං පටිවසති බස්සප්පවාදිකෝ පණ්ඩිතවාදෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝවේ ශාලියං පරිසතෙන් එවං වාචං භාසති නාහන්තං පස්සාමි සමනං වා බ්‍රාහ්මනං වා සංඝින් ගණෙන් ගනාචරියං අපි අරහන්තං සම්මා සම්බුද්ධං පටිජානමානං යෝ මයාවාදේන වාදං සමාරද්ධෝ න සංකම්පේය න සම්පකම්පේය න සම්පවේදේය යස්සන කච්චේ හේසේදා මුච්චේයුම් තෝ නංචේ පනංච අචේතනං වාදේන වාදං සමාරභේය සාපි මයා වාදේන වාදං සමාරද්ධා සංකම්පේය සම්පකම්පේය සම්පවේදේය කෝපන වාදෝ මනුස්ස භූතස්සාති අතකෝ ආයස්මා අස්සජේ කුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය වේශාලියං පින්ඩාය පාවිසේ අද්දසාකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ වේශාලියං ජංඝා විහාරං අනුචංසම මානෝ අනුවිචරමානෝ ආයස්මන්තං අස්සජින් දූරතෝව ආගච්ඡන්තම් දිස්වානයේනායස්මා අස්සජේ තේනුපසංඛමි උපසංඛමේत्वा ආයස්මතා අස්සජිනා සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතෝක්ඛෝ සච්චකෝ නිගණ්ඨහ නාත පුත්තෝ ආයස්මන්තං අස්සජින් ඒ තදවෝච කතං පනබෝ අස්සජේ සමනෝ ගෝතමෝ ශාවකෝ විනේතේ පතම් භාගාච පන සමනස්ස ගෝතමස්ස ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති තේ එවං කෝ අග්ගවස්සන භගවා ශාවකේ විනේති එවං භාගාච පන භගවතෝ ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති රූපං භික්ඛවේ අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං රූපං භික්ඛවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තාති එවං කෝ අග්ගිවෙස්සන භගවා ශාවකේ විනේති එවං භාගාච පන භගවතෝ ශාවකේසු අනුශාසනේ බහුලා පවත්තති තේ දොස්සතං වත බොහෝ අස්සජේ අස්සොම්හ යේමයන් එවං වාදෙන් සමනං ගෝතමං අස්සොම්හ අප්පේව නාමමයං කදාචි කරහචේ තේන බොහෝතා ගෝතමේන සද්දෙන් සමාගච්ඡේයාම අප්පේව නාමසියා කෝචි දේව කතහ සල්ලාපෝ අප්පේව නාම තස්මා පාපකා දිඨිගතා විවේචේයාමාති තේන කෝපන සමයේන පංචමත්ථානි ලිච්ඡ විසතානි සන්තහාගාරේ සම්නිපතිතානි හොಂತಿ කේනචි දේවකරණීයේන අත කෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ යේන තේ ලිච්ඡවේ තේනුපසංඛමේ උපසංඛමේत्वा තේ ලිච්ඡවේ ඒතදවෝච අබෙක්ඛමන්තු බොන්තෝ ලිච්ඡවේ අබෙක්ඛමන්තු බොන්තෝ ලිච්ඡවේ අජ්ජමේ සමනේන ගෝතමේන සද්ධෙන් කතා සල්ලාපෝ භවිස්සති සචේමේ සමනෝ ගෝතමෝ තථා පතිස්සති යථාස්මේ ඥාතඤ්ඤ තරේන ශාවකේනස්ස ජිනානාම භික්ඛුනා පතිච්ඡිතං සේයතහපිනාම බලවා පුරිසෝ දීඝ ලෝමිකං ඒලකං ලෝමේසු ගහෙත්වා ආඛණ්ඩේය පරිකණ්ඩේය සම්පරිකණ්ඩේය ඒවමේවාහං සමනං ගෝතමං වාදේන වාක්තම් ආකණ්ඩිස්සාමි පරිකණ්ඩිස්සාමි සම්පරිකණ්ඩිස්සාමි සේයථාපි නාම බලවා සොණ්ඩිකා කම්ම කරෝ මහන්තං සොණ්ඩිකා කිලංජං ගම්භීරේ උදකරහදේ පක්ඛිපිත්වා කන්නේ ගහෙත්වා ආකඩ්ඩේය පරිකඩ්ඩේය සම්පරිකඩ්ඩේය ඒවමේවාහං සමනං ගෝතමං වාදේන වාදං ආකඩ්ඩිස්සාමි පරිකඩ්ඩිස්සාමි සම්පරිකඩ්ඩිස්සාමි සේයතාපි නාම බලවා සොණ්ඩිකා දුත්තෝ වාලං කන්නේ ගහෙත්වා ඕදුනේය නිද්ධුනේය නිච්ඡෝදේය ඒවමේවාහං සමනං ගෝතමං වාදේන වාදං ඕධෝ නිස්සාමි නිද්ධෝ නිස්සාමි නිච්ඡෝදෙස්සාමි සේයථාපිනාම කුංජරෝ සට්ඨේ හායනෝ ගම්භීරං කොක්කරණින් ඕගහෙත්වා සනදෝ විකං නාමකේලිත ජාතං කේලතේ ඒවමේවාහං සමනං ගෝතමං සනදෝවිකං මඤ්ඤේ කීලිත ජාතං කීලිස්සාමි අබික්ඛ මන්තු බොන්තෝ ලිච්ඡවි අබික්ඛ මන්තු බොන්තෝ ලිච්ඡවි අජ්ජමේ සමනේන ගෝතමේන සද්ධින් කතා සල්ලාපෝ භවිස්සති තී తත්‍රේ කච්චේලිච්ඡවේ ඒවමහන්සු කිං සමනෝ ගෝතමෝ සච්චකස්ස නිගණ්ඨ පුත්තස්ස වාදම් ආරෝපෙස්සති අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපෙස්සති තී ඒකච්චේලිච්ඡවි ඒවමාහංසෝ කිංසෝ භවමානෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවතෝ වාදං ආරෝපෙස්සති අතකෝ භගවා සච්චකස්ස නිගණ්ඨ පුත්තස්ස වාදං ආරෝපෙස්සති තී අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ පංචමස්සේහි ලිච්ඡවේ සතේහි පරියුතෝ යේන මහා වනං කෝටාගාර ශාලා තේනුප සංකමේ තේන කෝපන සමයේන සම්බහුලා බික්ඛෝ අබ්බෝකාසේ චංකමන්ති අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ යේන තේ බික්ඛෝ තේනුප සංකමේ උපසංඛමෙත්වාත්තේ බික්ඛෝ ඒතදවෝච කහන්නුකෝ බෝ ඒතරහි සෝභවං ගෝතමෝ විහෙරති දස්සන කාමාහි මයන් සං භගවන්තං ගෝතමන්ති ඒ සග්ගි වෙස්සන භගවා මහාවනං අජ්ජෝ ගහෙත්වා අඤ්‍යතරස්මින් රුක්ඛමූලේ දිවා විහාරං නිසින්නෝති අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ මහතියා ලිච්ඡ විපරිසාය සද්දින් මහාවනං අජ්ජෝ ගහෙත්වා යේන භගවා තේනුපසංඛමේ උපසංඛමෙත්වා භගවතා සද්දෙන් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේත් තේපිකෝ ලිච්ඡවේ අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේ කච්චේ භගවතා සද්ධෙන් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේ කච්චේ භගවතෝ සම්තිකේ නාමගොත්සං සාවෙත්වා ඒකමන්තං නිසේදින්සු අප්පේ කච්චේ තුන්නේ බොහෝතා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නෝ කෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවන්තං ඒතද වෝච පුච්චේයාහං භවන්තං ගෝතමං කංචි දේවදේශම් සචේමේ බවං ගෝතමෝ ඕකාසං කරෝති පඤ්ඤස්ස වෙය්‍යා කරණායාති පුච්ඡග්ගි වෙස්සන යදා සංඝසීති පතං පන බවං ගෝතමෝ ශාවකේ විනේතේ කතම් භාගාච පන භෝතෝ ගෝතමස්ස ශාවකේසු අනුශාසනේ බහුලා පවත්තතේතේ එවං කෝ අහං අග්ගිවස්සන ශාවකේ විනේමි එවං භාගාච පනමේ ශාවකේසු අනුශාසනේ බහුලා පවත්තති රූපං භික්ඛවේ අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං රූපං භික්ඛවේ අනාත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා සම්බේ සංඛාරා අනිච්චා සම්බේ ධම්මා අනත්තාති එවං කෝ අහං අග්ගිවෙස්සන ශාවකේ විනේමි එවං භාගාච පනමේ ශාවකේසු අනුශාසනේ බහුලා පවත්තතේ තේ උපමාමම් බොහෝ ගෝතම පටිභාසීති පටිභාතු තම් අග්ගවේස්සනාති භගවා අවෝච සේයථාපි බොහෝ ගෝතම ඒකේචි මේ බීජගාම භූතගාමා උද්දෙන් විරෝල්හිං වේපුල්ලං ආපජ්ජන්ති සබ්බේ තේ පඨවෙන් නිස්සාය පඨවියං පතිට්ඨාය ඒවමේතේ බීජගාම භූතගාමා බුද්ධින් විරොල්හින් වේපුල්ලං ආපජ්ජන්ති සේයථාපි වාපන භෝගෝසම යේකේචිමේ බලකරණේයා කම්මන්තා කරේයන්ති සබ්බේතේ පඨවෙන් නිස්සාය පඨවියං පතිට්ඨාය ඒවමේතේ බලකරණේයා කම්මන්තා කරේයන්ති ඒවමේව කෝ භෝගෝතම රූපත්ථායම් පුරිස පුග්ගලෝ රූපේ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවතේ වේදනත්ථායන් පුරිස පුග්ගලෝ වේදනාය පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවතේ සංඤත්ථායන් පුරිස පුග්ගලෝ සංඥායන් පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවතේ සංඛාරස්ථායන් පුරිස පුද්ගලෝ සංඛාරේසු පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති විඥානං ඡායතනං පුරිස පුද්ගලෝ විඥානේ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති තී නනුත්වං අග්ගිවෙස්සන එවං වදේසේ රූපම්මේ අත්තා වේදනාමේ අත්තා සංඥාමේ අත්තා සංඛාරාමේ අත්තා විඥානං මේ අත්තාතේ අහං හි භෝගෝතම එවං වදාමේ රූපම් මේ අත්තා වේදනාමේ අත්තා සංඥාමේ අත්තා සංඛාරාමේ අත්තා විඥානන් මේ අත්තා අයංච මහතේ ජනතාත්තේ කිං හිතේ අග්ගිවෙස්සන මහතේ ජනතා කරිස්සති ඉංග ත්වං අග්ගිවෙස්සන සකං ඒව වාදං නිබ්බේඨේ හේති ආං හි භෝගෝතම එවං වදාමේ රූපම් මේ අත්තා වේදනා මේ අත්තා සංඥාමේ අත්තා සංඛාරාමේ අත්තා විඥානං මේ අත්තාතේ තේනහි අග්ගිවෙස්සන තං යේවෙත්ස පටිපොච්චිස්සාමේ යතහාතේ කමෙය්‍ය තතහානම් ව්‍යාකරේයාසේත් තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන වත්තේය රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාව සිත්තස්ස සකස්මින් විජිතේ වසෝ ගාතේ ථායන් වා ගාතේ තුම් ජාපේ ථායන් වා ජාපේ තුම් පබ්බාජේ ථායන් වා පබ්බාජේ තුම් සේයථාපි රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සේයථාපි වාපන රඤ්ඤෝ මාගදස්ස අජාත සත්තුස්ස වේදේහි පුත්තස්සාති වත්තේය බොහෝ ගෝතම රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාවසිට්ඨස්ස සකස්මෙන් විජිතේ වසෝ ඝාතේ සායන් වා ඝාතේතුම් ජාපේ සායන් වා ජාපේතුම් පබ්බාජේ සායන් වා පබ්බාජේතුම් සේයතා පිරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සේයථාපි වාපනරඤ්ඤෝ මාගදස්ස අජාත සත්තුස්ස වේදේහි පුත්තස්ස ඉමේ සම්පේහි බොහෝගෝතම සංඝහනං ගණානම් සේයතේදම් වජ්ජේනං මල්ලානං වත්තතේ සකස්මින් විජිතේ වසෝ ගහතේ තායන් වා ගහතේ තුම් ජාපේ තායන් වා ජාපේ තුන් පබ්බාජේ ථායන්වා පබ්බාජේතුන් තංකින් රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාව සිත්තස්ස සේයථාපි රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සේයථාපි වාපන රඤ්ඤෝ මාගදස්ස අජාත සත්තුස්ස වේදේහි පුත්තස්ස වත්තේය බොහෝ ගෝතම වත්තිතුංච මරහතේ තේත් අංකින් මඤ්ඤසි අග්ගිවෙස්සන යන්ත්වං ඒවං වදේසේ රූපං මේ අත්ථාති වත්තති තේ තස්මින් රූපේ වසෝ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසීති එවං මුත්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ තුන්හි අහෝසී ဒုတိယံ පි කෝ භගවා සච්චකං නිගණ්ඨ පුත්තං ඒතදවෝච තංකින් මඤ්ඤසි අග්ගිවෙස්සන යන්ත්වං ඒවං වදේසේ රූපං මේ අත්තාති වත්තතිතේ තස්මින් රූපේවසෝ ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා අහෝසීති ဒုတိယံ පිඛෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ තුන්හි අහෝසී අතකෝ භගවා සච්චකං නිගණ්ඨ පුත්තං ඒ තදවෝච ව්‍යාකරෝහි දානයග්ගි වෙස්සන නදානිතේ තුන්හි භාවස්ස කාලෝ යෝකෝචි යග්ගි වෙස්සන තථාගතේන යාවත තතියං සහ ධම්මිකං පුට්ඨෝන ව්‍යාකරෝති එත්තේ වස්ස සත්තදා මුද්ධා ඵලති තී තේන කෝපන සමයේන වජිරපාණී යක්ඛෝ ආයසං වජිරං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං සච්චකස්ස නිගණ්ඨස් පුත්තස්ස උපරිවේහාසයන් තිතෝ හෝති සචායන් සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවතෝ යාව සතියං සහ ධම්මිකං පඤ්ඤං පුට්ඨෝන ව්‍යාකරිස්සති එත්තේවස්ස සත්තදා මුද්දං පාලෙස්සාමේති තංකෝ පනවර පාණෙන් යක්ඛං භගවාචේව පස්සති සච්චකෝච නිගණ්ඨ පුත්තෝ අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ ධේතෝ සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ භගවන්තං ඒව යථානං ගවේසී භගවන්තං ඒව යේනං ගවේසී භගවන්තං ඒව සරණං ගවේසී භගවන්තං ඒතදවෝච පුච්ඡතු මං භවං ගෝතමෝ ව්‍යාකරිස්සාමි තේ තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන යන්ත්වං ඒවං වදේසේ රූපම් මේ අත්තාති වත්තති තේ තස්මින් රූපේ වසෝ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසීති නොහිදං භෝගෝතම මනසිකරෝහි යග්ගවස්සන මනසිකරෙත්වා කෝ අග්ගවස්සන ව්‍යාකරෝහි නකෝ තේ සම්දීයති පුරිමේන වා පච්චිමං පච්චිමේන වා පුරිමං තං කිං මඤ්ඤසි අග්ගවස්සන යන්ත්වං ඒවං වදේසේ වේදනාමේ අත්ථාති වත්ථතිතේ ථායම් වේදනාය වසෝ එවං මේ වේදනා හෝතු එවං මේ වේදනා මා අහෝසීති නොහිදං භෝගෝතම මනසිකරෝහි අග්ගිවෙස්සන මනසිකරේत्वा කෝ අග්ගිවෙස්සන ව්‍යාකරෝහි නකෝතේ සන්දේයති පුරිමේන වා පච්චිමං පච්චිමේන වා පුරිමං සංකින් මඤ්ඤසේ අග්ගිවෙස්සන යං සං එවං වදේසේ සංඥාමේ අත්ථාතේ වත්තති තේසායන් සංඥාය වසෝ එවං මේ සංඥා හෝතු එවං මේ සංඥාමා හෝසීති නොහිදං භෝගෝතම මනසිකරෝහි අග්ගිවෙස්සන මනසිකරයත්වා කෝ අග්ගිවෙස්සන ව්‍යාසරෝහි නකෝසේ සන්ධේයති පුරිමේන වා පච්චිමං පච්චිමේන වා පුරිමං තංකින් මඤ්ඤසි අග්ගිවෙස්සන යම් සං ඒවං වදේසේ සංඛාරාමේ අත්ථාසේ වත්ථතිතේ තේසෝ සංඛාරේසු වසෝ එවං මේ සංඛාරා හොන්තු එවං මේ සංඛාරාමා අහේසුන්ති නොහිදං බොහෝ ගෝතම මනසිකරෝහි අග්ගිවෙස්සන මනසිකරෙත්වා කෝ අග්ගිවෙස්සන ව්‍යාකරෝහි නකෝත්තේ සන්දේයති පුරිමේනවා පච්චිමං පච්චිමේනවා පුරිමං සංකෙන් මඤ්ඤසි යග්ගේ වැස්සන යන්ත්වං ඒවං වදේසි විඥානං මේ අත්තාති වත්ථති තේ තස්මින් විඥානේ වසෝ එවං මේ විඥානං හෝතු එවං මේ විඥානං මා අහෝසීති නොහිදං බොහෝ ගෝතම මානසිකරෝ හි අග්ගිවෙස්සන මානසිකරේत्वा කෝ අග්ගිවෙස්සන ව්‍යාකරෝ හි නකෝතේ සන්ධේයති පුරිමේනවා පච්චිමං පච්චිමේනවා පුරිමං සංකින් මඤ්ඤසේ අග්ගිවෙස්සන රූපන්නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භෝගෝතම යම් පනානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං භෝ ගෝතම යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති නොහිදං භෝ ගෝතම සංඛින් මඤ්ඤසි අග්ගිවෙස්සන වේදනා සේයාලම් සංඥා පෙය්‍යාලම් සංඛාරා පෙය්‍යාලම් විඥානම් නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං භෝගෝතම යම් කනානිච්ඡං දුක්ඛං වාත්තං සුඛං වාතේ දුක්ඛං භෝගෝතම යම් කනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති නොහිදං භෝගෝතම තංකින් මඤ්ඤසේ අග්ගිවෙස්සන යෝනුකෝ දුක්ඛං අල්ලේනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං අජ්ජෝසිතෝ දුක්ඛං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති සමනෝපස්සතේ අපිනකෝසෝ සාමන් වා දුක්ඛං පරිජානේය දුක්ඛං වා පරික්ඛේ පෙත්වා විහෙරේයාති කිං හිසියා භෝගෝතම නොහිදං භෝගෝතමාති සංඛින් මඤ්ඤසි යග්ගිවෙස්සන නනුතං ඒවං සම්තේ දුක්ඛං අල්ලේනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං අජ්ජෝසිතෝ දුක්ඛං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති සමනුපස්සසේතේ කිං හිනෝ සියා භෝගෝතම ඒවමිදං භෝගෝතමාති සේයතහපේ අග්ගිවෙස්සන පුරිසෝ සාරත්තිකෝ සාරගවේෂේ සාරපරියේෂණං චරමානෝ තිකිනං කුඨාරින් ආදාය වනං පවිසෙය්‍ය සෝතත්ථ පස්සේය මහන්තං කදලික්ඛන්දං උජොන්නවං අකොක්ඛක ජාතං තමේනං මූලේ චින්දේය මූලේ චත්වා අග්ගේ චින්දේය අග්ගේ චත්වා පත්තවට්ඨින් විනිබ්බෝජෙය්‍ය සෝතත්ත පත්තවට්ඨින් විනුබ්බෝජන්තෝ පෙග්ගුම්පි නාදිගච්ඡේය කුතෝ සාරං ඒවමේව කෝත්වං අග්ගිවෙස්සන මයා සකස්මින් වාදේ සමනුංජියමානෝ සමනුගාහියමානෝ සමනුභාසියමානෝ රිත්තෝ තුච්ඡෝ අපරද්ධෝ භාසිතා කෝපනතේ ඒසා අග්ගිවෙස්සන වේශාලියං පරිසතින් වාචා නාහන්තං පස්සාමි සමනං වා බ්‍රාහ්මණං වා සංඝින් ගණෙන් ගනාචරියම් අපි අරහන්තං සම්මා සම්බුද්ධං පටිජානමානං යෝ මයා වාදේන වාදං සමාරද්ධෝ න සංකම්පෙය්‍ය න සම්පකම්පෙය්‍ය න සම්පවේදෙය්‍ය යස්සන කච්චේහි සේදා මුච්චේයොන් තෝනං චේපහං අචේතනං වාදේන වාදං සමාරභෙය්‍යං ශාපිමයා වාදේන වාදං සමාරද්ධා සංකම්පේය සම්පකම්පේය සම්පවේදෙය කෝපන වාදෝ මනුස්ස භූතස්සාති තුයිහං කෝපන අග්ගිවෙස්සන අපේ කච්ඡානේ ඡේද පුසිතානේ නලාඨා මුත්තානේ උත්තරා සංගං විනිබින්දිත්වා භූමියං පතිට්ඨේතානේ මයංකෝ පනග්ගිවස්සන නත්තේතරහි කායස්මින් සේදෝති ඉති භගවා තස්මින් පරිසතෙන් සුවන්නවන්නං කායං විවරි එවං මුත්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ තුන්නේ භූතෝ මංකු භූතෝ පත්තක්ඛන්தோ අධෝමුකෝ පජ්ජායන්තෝ අප්පටි භානෝ නිසීදී අතකෝ දුම්මකෝ ලිච්ඡ විපුත්තෝ සච්චකං නිගණ්ඨ පුත්තං තොන්හි භෝතං මංකෝ භෝතං පත්තක්ඛන්දං අදෝ මුකම් පජ්ජායන්තං අප්පටිභානං විදෙත්වා භගවන් සංඝේ තදවෝච උපමාමං භගවා පටිභාසීති පටිභාතු තං දුම්මුඛාති භගවා අවෝච සේයතා විභන්තේ ගාමස්සවා නිගමස්සවා අවිදෝරේ පොක්කරණේ කතරස්ස කක්කටකෝ අතකෝ බන්තේ සම්බහුලා කුමාරකාවා කුමාරිකාවා සම්හාගාමා වානිගමාවා නික්ඛමිත්වා යේනසා පොක්කරණේ තේනුපසංඛමෙය්‍යොම් උපසංඛමෙත්වා තං කොක්කරණින් ඕගහෙත්වා තං කක්කටකං උදකා උද්ධරිත්වා තලේ පතිට්ඨා පෙය්‍යොම් යඤ්ඤ දේවහි සෝබන්තේ කක්කටකෝ අලං අබිනින්නාමෙය්‍ය තදේවතේ කුමාරකා වා කුමාරිකා වා කට්ඨේන වා කටලේන වා සංචින්දෙය්‍යොම් සම්භඤ්ඤෙය්‍යොම් සම්පලේ භඤ්ඤෙය්‍යොම් එවං හිසෝ බන්තේ කක්කටකෝ සබ්බේහි අලේහි සංචින්නේහි සම්භග්ගේහි සම්පලි භග්ගේහි අබහ්බෝ සම්පොක්කරණින් පුන ඕතිරිසුම් සේයථාපි පුබ්බේ ඒවමේව කෝ බන්තේ යානේ සච්චකස්ස නිගණ්ඨ පුත්තස්ස විසූකායථානේ විසේවිතානේ විප්පන්දිතානේ කානිතේ කානිතානි භගවතා සංචෙන්නානේ සම්භග්ගානේ සම්පලිභග්ගානේ අබබ්භෝව දානේ බන්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ පුන භගවන්තං උපසංකමිතුම් යදිදං වාදාධිප්පායෝති එවං උත්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ දුම්මකෝ ලිච්ඡවේ කුම්පුත්තං ඒසද වෝච ආගමේ හිතවන් දුම්මුඛ මුඛරෝසිතවන් දුම්මුඛ න මයං තයා සද්ධින් මන්තේම ඉද මයං බොහෝතා ගෝතමේන සද්ධින් මන්තේම තිත්ථ තේසා භෝගෝතම අම්මා කංචේව අඤ්ඤේ සංච පුතු සමන බ්‍රාහ්මනානං වාචා විලාපං විලපිතං මඤ්ඤේ කිත්තාවතානකෝ බොහෝතෝ ගෝතමස්ස ශාවකෝ ශාසනකරෝ හෝති ඕවාද පතිකරෝ තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ දේශාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්තෝ ශාසනේ විහෙරති තී ඉද අග්ගිවෙස්සන මම ශාවකෝ යංකෙන්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහෙද්ධාවා ඕලාරිකා වා සුකුමං වා හීනං වා පනේතං වා යන් දෝරේ සම්තිකේ වා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති යාකාචි වේදනා පේයාලං යාකාචි සංඥා පේයාලං යේකේචි සංඛාරා පේයාලං යං කිංචි විඥානං අතීතානාගත පච්චොප්පන්නං අජ්ජත්තං වා බහෙද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හේනං වා පනේතං වා යන් දෝරේ සම්තිකේවා සබ්බං විඥානං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති එත්තාවතා කෝ අග්ගිවෙස්සන මම ශාවකෝ ශාසනකරෝ හෝති ඕවාද පටිකරෝත් තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්හෝ ශාසනේ විහෙරති තේ කිත්තාවතා පන භෝගෝතම බික්කෝ අරහං හෝති කේනාස්සවෝ මුසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝති ඉද අග්ගවැස්සන බික්ඛෝ යං කිංචි රූපං අචේතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහෙද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හේනං වා පනේතං වා යන් දෝරේ සම්තිකේ වා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදාය විමුක්තෝ හෝති යාකාචි වේදනා පේයාලම් යාකාචි සංඥා පේයාලම් යේකේචි සංඛාරා පේයාලම් යං කෙන්ච විඥානං අතේතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහෙද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනේතං වා යන් දෝරේ සම්තිකේවා සම්බං විඥානං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදාය විමුක්තෝ හෝති එත්තාවතා කෝ අග්ගිවස්සන බික්ඛෝ අරහං හෝතේ කේනාසවෝ මුසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරේක්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ එවං විමුක්ත චිත්තෝ කෝ අග්ගිවස්සන බික්ඛෝ තේහි අනුත්තරියේහි සමන්නාගතෝ හෝති දස්සනානුත්තරියේන පටිපදානුත්තරියේන විමුක්තානුත්තරියේන එවං විමුක්ත චිත්තෝ කෝ අග්ගිවෙස්සන බික්ඛු තථාගතඤ්ඤේව සක්කරෝති ගරුකරෝති මානේති පූජේති බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති දන්තෝසෝ භගවා දමතහාය ධම්මං දේශේති සන්තෝසෝ භගවා සමතහාය ධම්මං දේශේති තින්නෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති එවං වොත්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවන්තං ඒ තදවෝච මයමේව භෝගෝසම දංසේ මයං පගබ්බා යේ මයං භවන්තං ගෝසමං වාදේන වාදං ආශාදේ සම්බං අමඤ්ඤිම්හ සියාහි භෝගෝසම හත්තිප්ප භින්නං ආසජ්ජ පුරිසස්ස සොත්ති භාවෝ නස්සේව භවන්තං ගෝසමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ති භාවෝ ක්‍රියාහි බොහෝ ගෝතම පජ්ජලිතං අග්ගික්ඛන්දං ආසජ්ජ පුරිසස්ස සොත්ති භාවෝ නත්වේව භවන්තං ගෝතමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ති භාවෝ සියාහි බොහෝ ගෝතම ආශිවිසං ගෝරවිසං ආසජ්ජ පුරිසස්ස සොත්ති භාවෝ නත්වේව භවන් සංඝෝ තමන් ආසජ්‍ය සියා පුරිසස්ස සොත්ති භාවෝ මයමේව භෝගෝතම දන්සේ මයම් පගබ්බා යේ මයං භවන් සංඝෝ තමන් වාදේන වාදං ආසාදේ සම්බං අමඤ්ඤිම්හ අදිවාසේතු මේ භවන් ගෝතමෝ ස්වාතනාය පත්සං සද්ධින් වික්ඛෝ සංඝේනාතේ අදිවාසේසි භගවා තුන්හි භාවේන අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවතෝ අදිවාසනං විදෙත්වාත් තේලිච්ඡවි ආමන්තේසි සුනන්තු මේ බන්තෝ ලිච්ඡවි සමනෝ මේ ගෝතමෝ නිමන්තිතෝ ස්වාතනාය බත්තේන සද්ධින් බික්ඛෝ සංඝේන තේන මේ අභිහරේයාත යමස්ස ප්‍රතිරූපම් මඤ්ඤේයාතාති අතකෝතේ ලිච්ඡවේ අක්ෂාරත්ත්‍යා අච්ඡේන සච්චකස්ස නිගණ්ඨ පුත්තස්ස පංචමත්ථානි ථාලිපාක සතානේ බත්තා විහාරං අභිහරින්සෝ අත කෝ සච්ච කෝ නිගණ්ඨ පුත්තෝ සකේ ආරාමේ පනේතං කහදනීයං භෝජනීයං පටියා දාපෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසි කාලෝ භෝගෝතම නිට්ඨිතං බත්තන්ති අත කෝ භගවා කොබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය යේන සච්චකස්ස නිගණ්ඨ පුත්තස්ස ආරාමෝ උපසංඛමේ උපසංඛමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ සද්ධෙන් බික්ඛෝ සංඝේන අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ බුද්ධ පමුඛං බික්ඛු සංඝං පනේතේන කාදනීයේන භෝජනීයේන සාත්තා සන්තප්පේසේ සම්පවාරේසේ අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවන්තං බුද්ධාවින් ඕනිත පච්චපාණෙන් අඤ්‍යතරන්නේ චං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කොහො සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවන්තං ඒතදවෝච යමිදං බොහෝ ගෝතම දානේ පුඤ්ඤම් පුඤ්ඤම් හේතකං දායකානං සුඛාය හෝතු තේ යං කෝ ආග්ගිවෙස්සන සාදිසං දක්ඛිනේයම් ආගම්ම අවේතරාගං අවේත දෝසං අවේත මෝහං තං දායකානං භවිස්සතේ යංකෝ අග්ගිවෙස්සන මාදිසං දක්ඛිනේයං ආගම්ම වේතරාගං වේතදෝසං වේතමෝහං අන්තොයි හං භවිස්සති තේ චූල සච්චක සුත්තං පංචමං